සතිපට්ඨාන සුත්තම් එවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස්ස ධම්මං නාම කුරුණං නිගමෝ ඡත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තෙතේ දෙක්කෝ භගවතෝ පච්චස්සෝ සොම් භගවා ඒ තදවෝච ඒකායනෝ අයං දෙක්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරින්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කතමේ චත්තාරෝ ඉද බික්ඛවේ බික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති ආසාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් වේදනා සුවේදනානුපස්සේ විහෙරති ආතාතේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං උද්දේශේ වාරෝ කායානුපස්සනා සතිපට්ඨානං කතංච බික්ඛවේ බික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති ඉද බික්ඛවේ බික්ඛෝ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිෂේදති පල්ලංකං ආභුජිත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සතේ සතෝ පස්ස සතේ දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමේති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමේති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමේති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමේතේ පජානාතේ සබ්බකාය පටිසංවේදී අස්ස සෙස්සාමේතේ සෙක්ඛතේ සම්බකාය පටිසංවේදී පස්ස සෙස්සාමේතේ සෙක්ඛතේ පස්සම් භයංකාය සංඛාරං අස්ස සෙස්සාමේතේ සෙක්ඛතේ පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමේතේ සික්ඛති සේයතහති භික්ඛවේ දක්ඛෝ බමකාරෝ වා බමකාරන්තේ වාසීවා දීඝං වා අංචන්තෝ දීඝං අංචාමේති පජානාතේ රස්සන්වා අංචන්තෝ රස්සං අංචාමීති පජානාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමේති පජානාති තේයාලම් පස්සම් භයං කාය සංඛාරම් පස්ස සිස්සාමේති සික්ඛති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේ වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සේ වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරතේ අත්ථේ කායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිසති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයතේ එවන්ති කෝ භික්ඛවේ කායේ කායානුපස්සේ විහෙරති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ ගච්ඡන්තෝ වා ගච්ඡාමි තිපජානාති හිතෝ වා හිතෝම් හේති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හේති පජානාති සයානෝ වා සයානොම් හේති පජානාති යතහා යතහාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති ඉති යජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති බහින්ධා වා කායේ කායානුපස්සේ විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති අත්ථේ කායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිස්සිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං බික්ඛවේ බික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති පුනච පරම් බික්ඛවේ බික්ඛෝ අදෙක්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චේවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාරපස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ හිතේ නිසෙන්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති ඉති යජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරතේ පෙය්‍යාලම් ඒවම්පි භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං උද්ධං පාදතලා අදෝ කේසමත්තකා තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛතේ අත්තේමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්ඛං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසම් අන්තං අන්ත ගුණං උදරියං හරේසම් පෙත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සවසාකේලෝ සිංහානිකා ලසිකා මුත්තන්තේ සේයතාපි බික්කවේ උබතෝ මුඛා මෝතෝලේ පුරාණානා විහෙත්තස්ස දඤ්ඤස්ස සේයතේදම් ශාලේනං වේහේනං මොග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං තමේනං චක්ඛුමා පුරිසෝ මුංචෙත්වා පච්චවෙක්ඛේය ඉමේ ශාලේ ඉමේ වේහි ඉමේ මොග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාතේ ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං උද්ධං පාදතලා අදෝකේ සමත්තකා තච පරියන්තං පුරන්නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති අත්තේමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා සචෝ මන්සම්නහාරු අට්ඨි අට්ඨි මින්ජං වක්ඛං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පහාසම් අන්තං අන්ත ගුණං උදරියං කරේ සම්පෙත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං ෂේදෝ මේදෝ අස්සවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තන්තේ ඉති අජ්ජත්සං වා කායේ කායානුපස්සේ විහෙරති පේයාලම් එවම්පි භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං යථාටිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්ඛති අත්තේමස්මින් කායේ පඨවේ ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තේ සේයතාපි බෙක්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකං තේ වාසීවා ගාවින් වදෙත්වා චාතුම් මහා පතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්ස ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායම් යතහාටිතං යතහා පනෙහිතං ධාතුසෝ පච්ච දෙක්ඛති අත්තේ ඉමස්මින් කායේ පඨවේ ධාතෝ ආපෝ ධාතෝ තේජෝ ධාතෝ වායෝ ධාතෝති ඉති යජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති පේයාලම් එහෙවම් පි භික්ඛවේ කායේ කායානුපස්සේ විහෙරති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සේයථාපි පස්සේය ශරීරං සේවති කාය ඡඩ්ඩිතං ඒකාහමතං වා ද්විහමතං වා සීහමතං වා උද්ධමාසකං විනීලකං විපුබ්බක ජාතං සෝ ඉමමේව කායං උපසංහරතේ අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවේ ඒතං අනතේතෝති ඉති යජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේ වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සේ වා කායස්මින් විහෙරති සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්ථාය පතිස්සතිමත්ථාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සේයථාපි පස්සේය ශරීරම් සේවති කාය ඡණ්ඩිතං කාකේහි වා කඤ්ජමානම් කුලලේහි වා කඤ්ජමානම් ජිජ්ජේහි වා කජ්ජමානං සුපානේහි වා කජ්ජමානං සිගාලේහි වා කජ්ජමානං විවිදේහි වා පානක ජාතේහි කජ්ජමානං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති තේයාලම් එවංති දෙක්ඛවේ දෙක්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති පුනච පරම් දෙක්ඛවේ දෙක්ඛෝ සේයථාපි පස්සේය ශරීරං සේවති කාය චඩ්ඩිතං අට්ඨික සංකලිකං සමන්සලෝ හිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවේ ඒතං අනතීතෝති ඉති යජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති තේයාලම් ඒවම්පි භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති පුනච්ච පරම් භික්ඛවේ භික්ඛෝ සේයතාපි පස්සෙය්‍ය ශරීරං සේවති කාය ඡඩ්ඩිතං අට්ඨික සංඛලිකං නිම්මංස ලෝහිත මක්ඛෙත්තං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවේ ඒතං අනතේතෝති ඉති යජ්ජත්සං වා කායේ කායානුපස්සේ විහෙරති තේයාලම් එවං පිබෙක්ඛවේ බික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති පුනච්ච පරම් බික්ඛවේ බික්ඛෝ සේයතාපි පස්සේය සරේරං සේවති කාය ඡඩ්ඩෙතං අට්ඨික සංකලකං අපගත මංස ලෝහිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම් පික්ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවේ ඒතං අනතීතෝති ඉති අජ්ජත්සං වා කායේ කායානුපස්සේ විහෙරති තේයාලම් එවම්පි භික්කවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති පුනච පරම් භික්කවේ භික්ඛෝ සේයතාපි පස්සෙය්‍ය ශරීරම් සේවති කාය ඡඩ්ඩෙතං අට්ඨිකානේ අපගත සම්බන්ධානේ දිසා විදිසා සෝ වික්ඛිතානේ අඤ්ඤේන හත්ට්ඨිකං අඤ්ඤේන පාදට්ඨිකං අන්නේන ජංඝට්ඨිකං අඤ්ඤේන ඌරට්ඨිකං අඤ්ඤේන කටට්ඨිකං අඤ්ඤේන පිට්ඨිකණ්ඨකං අඤ්ඤේන ශේෂ කටාහං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවේ ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති තේයාලම් එවංති භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සේයතාපි පස්සේය ශරීරම් සේවති කාය ඡඩ්ඩිතම් අට්ඨිකානිසේතානේ සංඛවන්නෝප නිබානේ සෝ ඉමමේව කායං උපසංහරති අයම්තිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවේ ඒසං අනතේතෝති ඉති අජ්ජත්සං වා කායේ කායානුපස්සේ විහෙරති පේයාලම් ඒවම්පි භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සේයථාපි පස්සේය සරේරම් සේවති කාය ඡඩ්ඩිතං අට්ඨිකානේ පුඤ්ජකිතානේ තේරෝ වස්සිකානේ සෝ ඉමමේව කායං උපසංහරතේ අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතීතෝති ඉති යජ්ජස්සං වා කායේ කායානුපස්සේ විහෙරති පෙය්‍යාලං එවම්ති භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සේයථාපි පස්සේය ශරීරං සේවති කාය ඡණ්ඩෙතං අට්ඨිකානිප්පෝතේනේ චොන්නක ජාථානේ සෝ ඉමමේව කායං උපසංහරති අයං තේකෝ කායෝ එවං ධම්මෝ එවං භාවේ ඒසං අනතේසෝති ඉති අජ්ජත්සං වා කායේ කායානුපස්සේ විහෙරති තේයාලම් එවංපි භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති එවං කෝ භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති කතංච භික්ඛවේ භික්ඛෝ වේදනාසෝ වේදනානුපස්සේ විහෙරති ඉද භික්ඛවේ භික්ඛෝ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාතේ දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාතේ අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමේති පජානාති සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමි තේ පජානාතේ निरामिषं वा सुखं वेदनं वेदीयमानो निरामिषं सुखं वेदनं वेदयामीति फजानाति सामिषं वा दुःखं वेदनं वेदीयमानो सामिषं दुःखं वेदनं वेदयामीति फजानाति निरामिषं वा दुःखं वेदनं वेदियमानो निरामिषं दुःखं वेदनं वेदियामीति पजानाति सामिषं वा अदुःखमसुखं वेदनं वेदियमानो सामिषं अदुःखमसुखं वेदनं वेदियामीति पजानाति निरामिසං වා අදුක්ඛ මසුඛං වේදනං වේදියමානෝ निराමිසං අදුක්ඛ මසුඛං වේදනං වේදියාමේති පජානාති යජ්ජස්සං වා වේදනාසෝ වේදනානුපස්සේ විහෙරති බහින්ධා වා වේදනාසෝ වේදනානුපස්සේ විහෙරති අජ්ජත් බහිද්ධාවා වේදනාසෝ වේදනානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේවා වේදනාසු විහෙරති වය ධම්මානුපස්සේවා වේදනාසෝ විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා වේදනාසු විහෙරති අත්ථි වේදනාති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛෝ වේදනාසෝ වේදනානුපස්සේ විහෙරති කතංච භික්ඛවේ භික්ඛෝ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ඉද බික්ඛවේ බික්ඛෝ සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාති වේතරාගං වාචිත්තං වේතරාගං චිත්තංති පජානාති සදෝසං වාචිත්තං සදෝසං චිත්තංති පජානාති වේත දෝසං වාචිත්තං වේත දෝසං චිත්තංති පජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තං තිපජානාති වේතමෝහං වා චිත්තං වේතමෝහං චිත්තං තිපජානාති සංකෙත්තං වා චිත්තං සංකෙත්තං චිත්තං තිපජානාති වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තං තිපජානාති මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං තිපජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තිපජානාති සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තං තිපජානාති අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං තිපජානාති සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං පජානාතේ අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං පජානාතේ විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තං පජානාතේ අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං පජානාතේ ඉති අජ්ජත්සං වා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති අජ්ජත් බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේ වා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සේ වා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති අත්ථි චිත්තන්ති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ චitte චිත්තානුපස්සේ විහෙරති කතංච බික්ඛවේ බික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ඉද බික්ඛවේ බික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු නීවරණේසු කතංච බික්ඛවේ බික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු නීවරණේසු ඉද බෙක්කවේ බෙක්කෝ සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්தோති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්தோති පජානාති යතහාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච uppannassa කාමච්ඡන්දස්ස පහානං හෝති තංච පජානාති යථාච පහේනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අත්ථිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං නත්ථිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති යථාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස ව්‍යාපාදස්ස පහානං හෝති තංච පජානාති යථාච පහේනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුපාදෝ හෝති පංච පජානාති සන්තං වා අජ්ජත්සං තේන මිද්දම් අත්තිමේ අජ්ජත්සං තේන මිද්ධන්තේ පජානාති අසන්තං වා අජ්ජත්සං තේන මිද්දම් නත්ති මේ අජ්ජත්තං තේන මිද්ධන්තේ පජානාති යථාච අනුප්පන්නස්ස තේන මිද්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස තේන මිද්දස්ස පහානං හෝති තංච පජානාති යථාච පහේනස්ස තේන මිද්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති සංසන්වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං අත්ථිමේ අජ්ජත්තං කුක්කුච්ඡං තේ පජානාති අසන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං නත්ථිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං තේ පජානාති යථාච අනුප්පන්නස්ස උද්දච්ච කුක්කුච්චස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස උද්දච්ච කුක්කුච්චස්ස පහානං හෝති තංච පජානාති යථාච පහේනස්ස උද්දච්ච කුක්කුච්චස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තන් වා අජ්ජත්තං විචිකිච්ඡං අස්සිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡන් අස්සිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති යතාච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදෝ හෝති තංච පජානාති යතාච uppannāය විචිකිච්ඡාය පහානං හෝති තංච පජානාති යතාච පහේනාය විචිකිච්ඡාය ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති බහිද්ධාවා ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති අත්ති ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්ථාය පටිසතිමත්ථාය අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු නීවරණේසු පුනච පරම් භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු පාදානක්ඛන්දේසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු පාදානක්ඛන්දේසු ඉද භික්ඛවේ භික්ඛෝ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ංගමෝ තී ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති බයිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති අජ්ජත් බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සමුදය වය ධම්මානුපස්සේ වා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සේ වා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානක්ඛන්දේසු පුනච පරම් භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති චසුවජ්ජත්තික බාහිරේසු ආයතනේසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති චසුවජ්ජත්තික බාහිරේසු ආයතනේසු ඉද බෙක්කවේ බෙක්කෝ චක්ඛොංච පජානාතේ රූපේච පජානාතේ යංච තදුබයං පඩෙච්ච uppajjati සංයෝජනං සංච පජානාතේ යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස uppādō hoti සංච පජානාතේ යථාච uppannasස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාතේ යථාච පහේනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සෝ තංච පජානාති සද්දේත පජානාති පේයාලම් ගහනංච පජානාති ගන්ධේච පජානාති පේයාලම් ජීවහංච පජානාති රසේච පජානාති පේයාලම් කායංච පජානාති පොට්ටබ්බේච පජානාති තේයාලම් මනංච පජානාති ධම්මේච පජානාති යංච තදුබයම් පරිච්ඡ උප්පජ්ජති සංයෝජනං සංච පජානාති යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති සංච පජානාති යථාච uppannasස සංයෝජනස්ස පහානං හෝති පංච පජානාති යථාච පහේනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ඉති යජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාති වා පනස්ස සතිපත්තු පට්ඨිතා හෝතේ යාවදේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති චක්සුවජ්ජත්තික බාහිරේසු ආයතනේසු පුනච පරම් භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සත්තසෝ බොජ්ජංගේසෝ පතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සත්තසෝ බොජ්ජංගේසු ඉද භික්ඛවේ භික්ඛෝ සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්ථිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනා පරිපූර්ණං හෝති තංච පජානාති සන්තන්වා අජ්ජත්සං ධම්මවිචය සම්බොජ්ජංගං අත්ථිමේ අජ්ජත්සං ධම්මවිචය සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්සං ධම්මවිචය සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්සං ධම්මවිචය සම්බොජ්ජංගෝති පජානාති යතාච අනුප්පන්නස්ස ධම්මවිචය සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස ධම්මවිචය සම්බොජ්ජංගස්ස භාවනා පරිපූර්ණී හෝති තංච පජානාති සන්තන් වා අජ්ජස්සං විරිය සම්බොජ්ජංගම් අච්චිමේ අජ්ජත්සං විරිය සම්බොජ්ජං ගෝති පජානාති අසන්තං වා අජ්ජත්සං විරිය සම්බොජ්ජංගම් නච්චිමේ අජ්ජත්සං විරිය සම්බොජ්ජං ගෝති පජානාති යථාච අනුප්පන්නස්ස විරිය සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති සංජ පජානාති යථාච uppannassa viriya sambojjhangassa bhavana paripuri hoti තංච පජානාති සන්තන් වා අජ්ජත්තම් පේති සම්බොජ්ජංගම් අත්ථිමේ අජ්ජත්තම් පේති සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තම් පේති සම්බොජ්ජංගම් නත්ථිමේ අජ්ජත්තම් පේති සම්බොජ්ජංගෝ තේ පජානාතේ යථාච අනුපන්නස්ස තේති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාතේ යථාච උප්පන්නස්ස තේති සම්බොජ්ජංගස්ස භාවනා පරිපූර්ණං හෝති තංච පජානාතේ සන්තන්වා අජ්ජත්තං පස්සද්ධේ සම්බොජ්ජංගම් අත්ථේනේ අජ්ජත්තං පස්සද්ධේ සම්බොජ්ජංගෝති පජානාති අසන්තන්වා අජ්ජත්තං පස්සද්ධේ සම්බොජ්ජංගම් නත්තේ මේ අජ්ජත්තං පස්සද්ධේ සම්බොජ්ජංගෝති පජානාති යතාච අනුප්පන්නස්ස පස්සද්ධි සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච uppannasස පස්සද්දි සම්බොජ්ජංගස්ස භාවනා පරිපූර්ණේ හෝති තංච පජානාති සන්තන් වා අජ්ජත්සං සමාධි සම්බොජ්ජංගං අත්ථිමේ අජ්ජත්සං සමාධි සම්බොජ්ජං ගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සමාධේ සම්බොජ්ජංගං නත්ථි මේ අජ්ජත්තං සමාධේ සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුප්පන්නස්ස සමාධි සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සමාධි සම්බොජ්ජංගස්ස භාවනා පරිපූර්ණේ හෝති තංච පජානාති සන්තන් වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගම් අත්ථමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගම් නත්ථමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුප්පන්නස්ස උපේක්ඛා සම්බොධ්‍යංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස උපේක්ඛා සම්බොධ්‍යංගස්ස භාවනා පරිපෝරේ හෝති තංච පජානාති ඉතියජ්ජත්සන් වා ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති බහිද්ධාවා ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති අත්ථ ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිස්සිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සත්තසෝ බොජ්ජංගේසෝ කනච පරම් බෙක්කවේ බෙක්කෝ ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති චතුසු වරිය සච්චේසෝ කතංච බෙක්කවේ බෙක්කෝ ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති චතුසු වරිය සච්චේසෝ ඉද බික්ඛවේ බික්ඛෝ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතහා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතහා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතහා භූතං පජානාති ඉති අජ්ජත්සන් වා ධම්මේ සුධම්මානුපස්සේ විහෙරති බහිද්ධා වා ධම්මේ සුධම්මානුපස්සේ විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති චතුසු අරිය සත්‍යේසු යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භවෙය්‍ය සත්තවස්සානේ තස්ස දින්නම් පරාණං අඤ්‍යතරම් පලම් පාටිකංකම් දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා තිට්ඨන්තු භික්ඛවේ සත්තවස්සානේ යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය චබ්බස්සානේ පේයාලම් පංචවස්සානේ පේයාලම් චත්තාරි වස්සානේ පේයාලම් තීනි වස්සානේ පේයාලම් ද්වේ වස්සානේ පේයාලම් ඒකවස්සං පේයාලම් තිත්තතු බික්ඛවේ ඒකං වස්සං යෝ හි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භවෙය්‍ය සත්තමාසානේ තස්ස ද්වින්නම් ඵලානං අඤ්‍යතරම් ඵලම් පාටිකං කම් දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතාය තිට්ඨන්තු භික්ඛවේ සත්තමාසානේ යෝ හි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය චමාසානේ පේයාලම් පංචමාසානේ පේයාලම් චත්තාරි මාසානේ පේයාලම් තේනි මාසානේ පේයාලම් ද්වේ මාසානේ පේයාලම් මාසං පේයාලම් අද්ධමාසං පේයානම් චිත්තතු භික්ඛවේ අද්ධමාසෝ යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය සත්තාහං තස්ස ද්වින්නම් ඵලානං අඤ්‍යතරම් ඵලම් පාටිකංකම් දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේසේ අනාගාමිතා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චේ කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ඉති යන්තං වොත්තං ඉදමේතං පටිච්ච වොත්තන්ති ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ වාසිතං අබිනන්දුන්ති සතිපට්ඨාන සුත්තං දසමං මූල පරියාය වග්ගෝ තස්ස වග්ගස්ස උද්දානම් අජරං අමරං අමතාදිගමං ඵලමග්ග නිදස්සන දුක්ඛ නුදම් සහේතත් මහා රහබස්ස කරම්බුත පීති කරන් තවතෝ සුනාත ඵලතාව සුපෝරිත ගම්මපතේ ත්‍රිවිදග්ගි ඵලේ පිට නිබ්බපනා භව ව්‍යාධි පනෝදන ඕසදියෝ දුව මජ්ජිම සුත්ත වරට්ඨ පිතා මද විවමන්ද රසා අමරාණං කිඩ්ඩ රතේ ජනන සමරෝනම් තාසුත වෙය්‍ය කරට්ඨ පිතාසොම් ශක්‍ය පුතානම බිර මනත්තා පඤ්ඤ සත්‍යාදි සතංච දියණ්ඩම් වෙය්‍යා කරාන දුවේ අපරේච තේස මහං අනුපුබ්බ බ්‍රවීමි ඒකමනා නිසමේත මුදග්ගා පබවාසව දායද පුබ්බංගමෝ අගතේ ගති අංගන සබ්භයකෝ පියගාරව පණ්ඩර සල්ලිකනෝ තද දිට්ඨ සතේ දසමෝ පඨමෝ